අරුණමනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරපු කාරණා අනුව හිතිච්ච ප්‍රශ්නයක් මේ අහන්නේ ස්වාමින් වහන්ස දැන් ආයතන කියන ඒවා ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරා එක එක සත්ව කොටාස වලට වෙන වෙනම පිහිටා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා සඳහන් කරා බුදුහාඳුරෝ කියලා තියෙනවා කියලා අපිට ආයතන තමයි ලෝකය කියලා යම් යම් සූත්‍රවල. ඒ වගේම මට ඒ කාරණේ අහනකොට මතක් වුණා එක බ්‍රහ්ම මේ බ්‍රාහ්මණයෙකුටද කොහෙද කාටද කියපු සූත්‍රයක් තියෙනවා ආයතන වැහුවට ඒ කියන්නේ ඇස් වැහුවට කන් වහා ගත්තට ඒ විදිහට කියලා ලෝකය නවත්තන්න බෑ කියලා. වෙන සසර කඩන්න බෑ කියලා. ඒක ගැන ටිකක් පැහැදිලි කරොත් මොකද මෙතන යම්කිසි හැලවීමක් ඇති වෙන්න පුළුවන් නිසායි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. ඇත්තටම දැන් අපිට දැන් මේ අපි සාකච්ඡා කරපු කාරණයෙන්ම ඕක පැහැදිලි කරගන්න පුළුවන්. දැන් මෙතන කියනවා රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ආයතන තුනයි ක්‍රියාත්මක වෙන්නේ. එතන චක්කු සෝත මන විතරයි. දැන් ඝාන ආයතනේ නැහැ. જીව ආයතනේ නැහැ. කාය ආයතනේ නැහැ. එතකොට දැන් මේ ආයතන තුනක් නැහැයි කියලා රූපාවචර බ්‍රහ්මයාගේ සංසාර ප්‍රවෘත්තිය නවතින්නේ නැහැ. ඒ වගේම රූපාවචර බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති ලැබපු තැනත්තා ඒ ආයුෂ ගෙවීමෙන් නැවත කාම ලෝකයට අවතර යටපත් වෙලා තියෙන ඒ කාම සංකල්පනා යලි උද්දීපනය වෙන්නට පුළුවන්. දැන් ඒවා අපට පැහැදිලි වෙනවා ජාතක කතා ආදී අපේ බෝසතාණන් වහන්සේ දීර්ඝ කාලයක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා මනුලොවට එනවා. මනුලොවට ආවට පස්සේ ස්ත්‍රීන්ව ප්‍රිය කරන්නේ නැහැ. මොකද දිගු කලක් අර ධාන සිතත් එක්කලා පැවතිලා. ඒතකොට කාම සංඥා මතුවෙනවා තියා ස්ත්‍රීන්ටවත් ප්‍රිය නැහැ. මොකද අර බ්‍රහ්ම ලෝකේ එහෙම ස්ත්‍රී පුරුෂ කියලා එහෙම මොකක්වත්ම වෙනස්කමක් නැති නිසා. එතකොට දැන් මේ தත්ත්වයට මනස සමීප වෙලා නිසා දැන් මේ මනුලොවට ආවට පස්සේ අර ස්ත්‍රිය කියන කෙනාට සමීප වෙන්න. හැබැයි රජතුමා රාජකුමාරයෙක් හැටියට උපන්නේ ඊට පස්සේ පිය රජුව උපක්‍රමශීලීව කාන්තාවන් යොදවලා අර රාජකුමාරයා කියන්නේ වැඩි වැඩි හිටියෙක් බවට පත් වෙනකොට තරුණයෙක් බවට පත් වෙනකොට උපක්‍රමශීලීව අර තරුණයාගේ හැඟීම් අවුලුවන්නට පුබුදවන්නට කටයුතු කරනවා. ඊට පස්සේ සාංශාරික වශයෙන් යටපත් වෙලා තියෙන අර කාම තෘෂ්ණාව රාගය මතුවෙනවා. ඊට පස්සේ කාම සේවනයට යෙදෙනවා. එතකොට ඒක කොච්චර බලවත් වුණාද කියනවනම් ඊට පස්සේ මේ රාජකුමාරයා දිග්ගට හරහට අන්නේ පුරුෂයෝ ඝාතනය කරන්න පටන් ගන්නවා. මේ රසය, මේ සුවය මා පමණයි විඳිය යුත්තේ, අන් කිසිවෙක් නොවිඳිය යුතුයි කියලා. එතකොට ඒ තරමට බලවත් වෙන්නට පුළුවන්. දැන් එතකොට බ්‍රහ්ම ලෝකයේ අර කාය ප්‍රසාදේ ඇත්තෙත් නැහැ. ඒ මොකුත් එහෙම වින්දනයක් නැහැ. නැති වුණාට සාංශාරික වශයෙන් ආපෝ මේ මේ කාම තණ්හාව ඒක සංසිඳිලා නැහැ කුමක් නිසාද? අනුශය ධර්මයේ පවතිනවා ඕනම මොහොතක පරිඋත්ථාන தත්වයටපත් වෙලා ව්‍යතික්‍රමන தත්වයෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒකට අදාළ සාධක ගොඩනැගෙන ඕනෑම මොහොතක. එතකොට දැන් අරූපාවචර බ්‍රහ්ම ලෝකය ගැන කියනකොට අර ටිකක් නැහැ මන ආයතනේ විතරයි. ඒ කියන්නේ චක්කු නැහැ, සෝත නැහැ, ඝාන නැහැ, જીවහා නැහැ, කාය නැහැ. ඒ ඒ පහම නැහැ. මන ආයතනේ විතරයි. ඒතර මන ආයතනේ විතරක් තිබුණා වුණාට ඒ මන ආයතනෙන් අරමුණු ගනිමින් පවතිනවා ඊට පස්සේ එතනත්තා නැවත ඒ අරූප ලෝකයේ ඉඳලා රූප ලෝකයට නැවත කාම ලෝකයට පැමුණාට පස්සේ නැවත අර සංසාරික වශයෙන් ආපු සියලු කාම තෘෂ්ණාවන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විදිහෙන් දේශනා කරන්නේ ඇහැ වැහුවා කියලා කන වැහුවා කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මොකද ඇහැ නිසා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හැබැයි දැන් දීර්ඝ කාලයක් මේක පටන් අරගෙන ඇවිල්ලා මේ ක්‍රියාවලිය දැන් සක්‍රිය වෙලා ඉවරයි. දැන් බලහත්කාරයෙන් අපි කන වැහුවා කියලා ඇහැ වැහුවා කියලා හරියන්නේ දැන් අපිට මේක විසඳන්න තියෙන එකම ක්‍රමේ ඇහැ ඇරලා කන ඇරලා හරියට ලෝකය දකින්න එකයි. එතකොට මේක වැහුවා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඇහෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ අරගෙන. ඒ කියන්නේ ඇහැ අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ලෝකය નિවරදිව දැක ගන්නට. කන අපට උදව් වෙන්නේ ලෝකය નિවරදිව හඳුනා ගන්න. නාසය ඊළඟට දිව, කය, මනස මේ හැම එකක්ම මේ ආයතන වලින් තමයි ලෝකය ස්පර්ශ කරන්න පුළුවන්. ඒක ලෝකය ස්පර්ශ කරලා මෙතෙක් අපි මුලා වෙලා තියෙනවා. එතකොට මේ මුලාව ලෙහා ගන්නත් මේ මේ හැම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට දැන් සමහර කෙනෙක් මේකට විසඳුමක් හැටියට තමයි මේ රූපය තියෙන නිසා පීඩා ඇති වෙනවා කියලා අරූපතලය ප්‍රාර්ථනා. සමහර කෙනෙක් කල්පනා කරනවා මේ සිත තියෙන නිසා තමයි ඔක්කොම ප්‍රශ්න කියලා අසඤ්ඤතලෙහි ජනිත වෙනවා. ඒතර අසඤ්ඤතලෙහි ජනිත වුණා කියලා එතනත්තගේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. සිත සම්පූර්ණයෙන් නිෂ්ක්‍රිය වෙලා. හැබැයි ආපහු ඔහු කාම ලෝකයට පැමිණි ගම අර කාම සංකල්පන නැවත සක්‍රිය වෙනවා. ඒ නිසා මේවා යට කරලා වහලා අහුරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. අර එක්තරා බ්‍රාහමණෙක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ඉන්ද්‍රිය භාවනා පිළිබඳව උගන්වනවා. එතකොට ඔහුගේ ගෝලයෙක් ඉන්නවා උත්තර කියන මානවකයා. එතකොට උත්තර මානවකයාගෙන් අහනවා ඔබේ ගුරුතුමා කොහොමද ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ? එතකොට උත්තර මානවකයා කියනවා මගේ ගුරුතුමා ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ ඇසින් රූප නොදැකිය යුතුයි කනෙන් ශබ්ද නොඇසිය යුතුයි එයිද ඇසින් රූප දකිනකොට තමයි කෙලෙස් උපදින්නේ කනෙන් ශබ්ද අහනකොට තමයි කෙලෙස් උපදින්නේ ඒ නිසා ඇසින් රූප නොදැකිය යුතුයි කනෙන් ශබ්ද නොඇසිය යුතුයි කියලා මේ මගේ ගුරුතුමා ඉන්ද්‍රිය භාවනා උගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ විමසනවා ඉතින් ඔබේ ගුරුතුමා ඔය කියන හැටියට එහෙනම් අන්ධයෝ හොඳට ඉන්ද්‍රිය භාවනාව කරනවා. බිහිරෝ හොඳට ඉන්ද්‍රිය භාවනාව කරනවා. එහෙනම් ඒ අයට මේ භව ගමන නිම කරන්නට ඉක්මනින් පුළුවන් වෙන්නේ. ඒගොල්ලෝ එහෙනම් වාග්ය සම්පන්න වෙන්නේ. ඉතින් එහෙම කිව්වට පස්සේ උත්තර මානවකයාට උත්තර නැතුව ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආර්ය විනේහි කොහොමද ඉන්ද්‍රිය භාවනාව කියලා ඇහැ රූප දකින්නටයි ඇහෙන් රූප දැකීම වරදක් නෙමෙයි. හැබැයි මේ රූප දකින අවස්ථාවේදී කෙලස් ඇති නොවන හැටියට සති සම්පජාඤ්ඤය. අන්න ඒකයි සංවරය කියලා කියන්නේ. එතකොට සංවරයයි කියලා කියන්නේ යමක් කප්පාදු කිරීම, අහෝසි කිරීම නෙමෙයි. ඒක කප්පාදු කරලා දානවා නම් අහෝසි කරලා දානවා. ඒතර සංවරයක් නෙමෙයි. එතකොට ප්‍රහාණයක් නෙතන තියෙන්නේ. එතකොට සංවර කියන වචනය ඇතැම් තැන්වල ඒ අර්ථෙනුත් පාවිච්චි වෙන්නට පුළුවන්. එතකොට මූලික වශයෙන් මේ සංවරය කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටින්නට ඕන කල යුතු දේ කරන්නට. එතකොට ඇසින් නොකල යුත්තේ කුමක්ද? කෙලෙස් උපදවා ගන්නෙ. කල යුත්තේ කුමක්ද? ලෝකය નિවරදිව දැක ගන්නයි. මනසින් නොකල යුත්තේ කුමක්ද? ලෝකේ වැරදි විදිහට හඳුනාගන්නේ. කල යුත්තේ මොකක්ද? නිවැරදි විදිහට හඳුනාගන්නේ. ඒ නිසා අපිට මේ ඉන්ද්‍රිය ප්‍රතික්ෂේප කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අර කතාවට කියනවානේ ලිඳේ වැටිච්ච මනුස්සයා ලිඳ කටෙන්ම තමයි ගොඩ එන්න ඕන කියලා. දැන් මේ ඉන්ද්‍රිය ටික නිසාම තමයි අපි මේ සසරේ මේ පටලවගෙන තියෙන්නේ. මේ ආයතන ටික නිසා. හැබැයි ඉතින් මේක ලෙහා ගන්න වෙන්නේ අපිට මේ ආයතන ටිකම පාවිච්චි කරලා තමයි වෙන ක්‍රමයක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒවා අපි වැලක්කුවයි කියලා. ඒ කියන්නේ ඇහැ වැහුවා කියලා, කන වැහුවා කියලා, එහෙන් රූප නොදැක හිටියා කියලා, කනින් ශබ්ද නොඅසා හිටියයි කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊටාත්ම පැහැදිලි ස්වාමීන් වහන්සේ වගේ මේ ඒ පැහැදිලි කිරීම තුලත් ඒ බුදුහාඳුරෝ කියපු කාරණේ තුලත් අපෝරු තර්කයට ගලපන්න බැරි තත්වයක් තියෙනවා. මොකද අර ආයතන ටික ලෝකය නම් එහෙනම් ඊව නැතිකොට ලෝකය නවතින්න ඕන. සංසාරය නවතින්න ඕන. නමුත් එතන නෙමෙයි රහස තියෙන්නේ. තියෙන්නේ. ඒ කියන්නේ දැන් ලෝකය නැවතුනොත් ඔක්කොම හරි. හැබැයි ලෝකේ නවත්තනවා කියලා අපි මේ මේ ලෝකයේ තුල ඉඳගෙන අපි කරන්නේ එවෙන් කීපයක් නවත්තන එක. දැන් අරූප තලයට ගියන් පස්සේ රූප නැති වුණාට මන එතනේ ක්‍රියාත්මක. අසඤ්ඤ තලයට ගියාම මනස නැති වුණාට රූප ක්‍රියාත්මක වෙනවා. දැන් මොකක් හරි එක කොණක් ඉතුරු වෙනවා. ඒ ඒ කොණ තියනවා කියන්නේ මේක නිමා වෙලා නැහැ කියන්නේ. ඉතින් ඒ නිසා නිමා කරන්න කියලා කොටසක් වහලා කොනක් ඉතුරු කරගෙන හරියන්නේ නැහැ. මේක ਸਰව සම්පූර්ණයෙන් අභාවයට යන්න නම් මේ සමස්තය නිර්මාණය වීමේ මූලය හඳුනාගෙන ඒ මූලය හොස කළ යුතුයි කියන බව ඒකයි බුදුරජාණන් වහන්සේ මේ මේ පටිච්චසමුපාදය ඒ සඳහායි දේශනා කරන්නේ. මේ මේ යථාර්ථය වටහා ගන්න බැරිකම නිසා තමයි මේක නූල් බෝලයක් වගේ, පබගාලක් වගේ මේ පටලවිලා සත්‍යෝ දුක් විඳින්නේ. ඉතින් මේවා හේතු ප්‍රත්‍ය වශයෙන් කොහොමද මේ නාම රූප ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙමින් මේ පටිච්චසම්පන්න ක්‍රියාවලිය කොහොමද ඉදිරියට යන්නේ කියලා හරියට තේරුම් ගන්න කෙනෙකුට විතරයි මේක ලෙහන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලෙහන්නත් අපිට මේ ඉන්ද්‍රිය ටිකම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එහෙමයි ස්වාමින්වහන්ස ස්වාමින්වහන්සේට බොහෝමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.